අනෝවා ලියනගේ මහත්මිය එරුවන් සර්ණයි සාවින්හන්ස මට මේ තියෙන පොඩි ප්‍රශ්නයක් සාවින්හන්ස දැන් අපි අර විදර්ශනා භාවනාවට කරනකොට දැන් අපේ ශරීරයත් මහා භූත හතරකින් හැදලා තියෙන්නේ බාහිර රූපත් මහා භූත හතරකින් ගස්කල් එහෙමත් කියලා හිතනවනේ. එතකොට එකපාරටම මට නිකන් අර පොඩි ගැටලුවක් වගේ දැනෙනවා මේ රූප ජීවිතයන්ට කියන එක තියෙන්නේ සවිඥානික රූපවල විතරයිනේ කියලා. සවිඥානික කියලා විතරයි. විතරයි. එතකොට රූප ජීවිතයන්ට කියන්නේ නාම ධර්මයක්ද නැත්නම් රූපත් එක්කම යෙදෙන එහෙම එකක්ද නිකන් කියලා මට සමහරවිට නිකන් පොඩි ජීවිතේන්ද්‍රය කියන නමින් චෛතසිකයකුත් තියෙනවා රූපයකුත් තියෙනවා චෛතසිකය හඳුන්වන්නේ නාම ජීවිතේන්ද්‍රය කියලා රූපය හඳුන්වන්නේ රූප ජීවිතේන්ද්‍රය කියලා. ඒ රූප ජීවිතේන්ද්‍රයයි නාම ජීවිතේන්ද්‍රයයි දෙකම කර්ම වේගයෙන් තමයි නඩත්තු කරන්නේ. එතකොට රූප ජීවිතේන්ද්‍රයෙන් තමයි රූප ටික අඛණ්ඩව නඩත්තු කරගෙන යන්නේ මරණය දක්වා. මේ හැඩය වෙනස් වෙන්නේ නැතෙන්. දැන් අපි හිතමු දැන් ගහක ගහකට නිශ්චිත හැඩයක් කියලා නැහැනේ. ඒක බීජයෙන් හටගත්තාම එක එක කාලෙට එක එක විදිහට. එතකොට ගලක නිශ්චිත හැඩයක් කියලා නෑ. හැබැයි මනුෂ්‍ය ශරීරයේ කොච්චර කල්ගත වුණා වුණත් ඒ යම්කිසි නිශ්චිත හැඩයකට ඒක සැකසিলা එහෙම නඩත්තු කරගෙන යනවනේ. එතකොට අන්න ඒ විදිහට මේක නඩත්තු කරගෙන පවත්වගෙන යන්නේ අර ජීවිතේන්ද්‍රිය රූපය විසින්. ඒතර චිත්ත පරම්පරාව එකසිතක් නිරුද්ධ වෙනකොට ඊළඟ සිත නොයරඳීම ජනිත වෙමින් චිත්ත පරම්පරාව අඛණ්ඩව චොතිසිත දක්වා ක්‍රියාත්මක වෙන්නේ කර්මජ ජීවිතේන්ද්‍රය කියන චෛතසිකය විසින්. ඒ නිසා නාම ධර්මයකුත් තියෙනවා රූප ධර්මයකුත් තියෙනවා ජීවිතේන්ද්‍රය කියන නමින්. ඒ දෙකම කර්ම ශක්තියෙන් තමයි හටගන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි විදර්ශනා කරනකොට දැන් අපි හැදලා තියෙන රූප වලින්ම තමයි මේවත් හැදලා තියෙන්නේ අපි සමානයි කියලා. එතකොට එහෙම එහෙම හිතන්න බෑ නේ සමානයි කියලා ගන්න භූත රූප හතර. අනිත් ඒවා ගැන එතන කතාවක් නෑනේ. ඒ භූත රූපවල සම්මිශ්‍රණයත් එක්කලා තව ඉතින් 24ක් තියෙනවනේ. ඒවට උපාදාය රූප කියලා කියන්නේ. එතකොට ඒ ඔය කර්මජ ඔය ජීවිතේන්ද්‍ර රූප ආදී ඒවා උපාදාය රූප කොටටයි කියන්නේ. අර සතර මහා ධාතු ගස් ගල් වලත් එකයි අපේ ශරීරයත් එකයි. ඒ ටික විතරයි අතන සංසන්දනය කරලා බලන්නේ. බොහොම පින් ස්වාමිනාස තේරුණා. මට මේ පහුගිය දවස් ටිකේම මට දැන් ඕක හරියම පැටලිලි එකක් තිබුණා. මම කොහොමද දැන් මෙහෙම කියන්නේ එහෙම කියලා. බොහොම පින් ස්වාමිනාස. හරි. සරණයි. සරණයි.